තෙරුවන් සරණයි. අද අපේ මිස්සරණ වනයේ සංවත්සර මහා සභා රැස්වීම ඊ타මත්ම සාර්ථකව නිමා කරන්නට යෙදෙන මොහොතේ සම්ප්‍රදායනුකූලව ස්තුති කිරීම සිද්ධ කරනවා. එම කටයුත්ත මා වෙත පැවරීම පිළිබඳව නිස්සාරණ වන සංරක්ෂණ මණ්ඩලයේ සෙසු කණ්ඩායමේ සියලු දෙනාට සභාපතිතුමා ප්‍රමුඛ මා ස්තුතිවත් වෙනවා. අපි හැම දිනාම දන්නවා නිස්සාරණ වනය 1967 වර්ෂයේ අශෝක වීරරත්න මහත්මයාගේ සම්්‍යක් ප්‍රාර්ථනාවකට එතුමාගේ ධනය කැප කරලා මේ ස්ථානයේහි මේ වනයේහි අරණ්‍ය සේනාසනයක් හැදෙනවා. ඒ හැදිච්ච ගොඩනැගිලි කැලේ තුල හංගලා ඒ හංගපු කැලේ ගොඩනැගිලි වලට ස්වාමීන් වහන්සේලා වඩම්මනවා. මාතර ඥානාරාම නායක මහා ස්වාමින් වහන්සේ එහි මූලිකය වශයෙන් මේ ස්ථානයට වැඩමවනවා. ඊට පස්සේ මේ භූමිය සංඝයා වහන්සේලා වැඩ සිටින පිම්බිමක් බවට පත් වෙනවා. ඒ ආරංචිය ලංකාව පුරාම ශාසනයෙහි අලුත් නැම්මක් විදියට අලුත් පිපිදීමක් විදියට ප්‍රචලිත වෙනවා. හතර දිබ්භාගයේ සද්ධාවන්ත බෞද්ධයෝ නිස්සරණවන හොයාගෙන එනවා. බොහොම වටිනා අරමුණක් පෙරදැඩි කරගෙන මේ බුද්ධ ශාසනයේම මගඵල නිවන් අවබෝධ කළ හැකි යන හැකි සංඥාව පෙරට කොටගෙන තේමා පාඨය කොටගෙන සියල්ල අත්හැර නිස්සරණය සඳහා කැප වුණ ශාසනයට අලුත් ගැම්මක් ඇති වෙන වැඩපිළිවෙලක් මෙතන යනවයි කියන දේ මිනිස්සුන්ගේ හදවත් වලට වැටෙනවා ඊට පස්සේ ඒ මිනිස්සු බෞද්ධයෝ මෙතෙන්ට හොයාගෙන එනවා දන් දෙන්න. මේ ස්වාමින් වහන්සේලා වන්දනා කරලා පින් කරගන්න. කාලය එහෙම යනකොට මේ ස්වාමින් වහන්සේලා සොයාගෙන තවත් පිරිසක් එනවා. දන් දෙන්න නෙමෙයි. පැවිදි වෙන්න. ශාසනයට ඇතුල් වෙන්න. ප්‍රෞද්ධියාවට පත් වෙන්න. එහෙම යන කලාවට මේ සංඝයා වහන්සේලා හතර නමක්ෙන් තුන් නමක්ෙන් ඇරඹිච්ච නිස්සරණ වණය ක්‍රමක්‍රමයෙන් සංඝයා වහන්සේලාගෙන් පිරෙනවා. ඉදි කරපු කුටි සියල්ලම සම්පූර්ණයෙන් සංඝයා වහන්සේලාගෙන් පිරෙනවා. ඒ අතරට මේ සංඝයා වහන්සේලා කැප වෙලා ගත කරන ජීවිතය දකින තවත් ප්‍රඥාවන්ත ගිහි පිරිසක් එනවා අපිත් ගිහිල්ලා භාවනා කරන්නට ඕනේ කමටහන් ගන්නට ඕනේ ගුරු උපදෙස් ගන්නට ඕනේ කියලා නිස්සාරණ වලට. එහෙම ආපු වකවානුව 1967 ඉඳලා 70 අග භාගය වෙනකන් ඒ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මේ ප්‍රතිපදාවත් එක්ක මේ ප්‍රතිපත්තියත් එක්ක ගහට පොත්ත වගේ බද්ධ වෙමින් ආවා. සමාජය වෙනස් වුණා. අර ගෞරවනීය ස්වාමින් වහන්සේ කිව්වා වගේ දායකයෝ විවිධාකාරයි, පෘථග්ජන මිනිස්සු විවිධාකාරයි. පින් කරන්න ගිහිල්ලා අකුසල් කරගන්න පිරිස බොහොමයි. ඒක වළක්වන්නට අපිට හැකියාවක් නැහැ. නමුත් වැඩි පිරිසක් බොහොම ප්‍රඥාවන්තව ඇවිල්ලා ඒ කටයුතු කරගෙන ගියා. එහෙම යන ගමනේදී තමයි අර මම කිව්ව විදියටම අපේ අද වැඩ සිටින ධම්මජීව නායක ස්වාමින් වහන්සේ මේ නිස්සාරණ වනයේටත් පැමිණිලා ගිහියෙක්ව පැමිණිලා පැවිද්දෙක් වෙලා උපසම්පදා වෙලා අද නිස්සාරණ වනයේහි ප්‍රධාන නායක ස්වාමින් වහන්සේ විදියට මේ වැඩ හිටින්නේ. මේක කොච්චර ලස්සන කතන්දරයක්ද කියලා කල්පනා කරනකොට ඔබට හිතෙන්න ඕනේ මේ ශාසනයේ මේ වගේ ගමනක් යන්නට තාමත් අපිට ඉඩකඩ තියනවා කියන වගේ. ඒ නිසා මා ඒ මතක් කරේ නිස්සාරණ වන්නේහි පණිවිඩය ධර්මය අකාලික මෙන්ම මේ ඒ ධර්මයේ අකාලික බව ශාසනය පවතින තාක්කල් පවත්වාගෙන යන්නට මේ ස්ථානය අප වෙනවා කැප වෙනවා ඒ වෙනුවෙන් වැඩ කරනවා ඒ මූලික අභිමතාර්ථයන් ඉෂ්ට සිද්ධ කර ගැනීම සඳහා අර මීරියගල්ල මහත්මයා කිව්වා වගේ අපි මේ ශාසනයට අලුත් අරුතක් සපේන තැනක් බවට පත් වෙනවා ස්වාමින් වහන්සේ ප්‍රත්‍යක්ෂ වශයෙන් දකිනවා ඒ දේ ඉස්සරහට වෙමින් පවතින වග ඒ සියලු දේ එසේ සිද්ධ වෙන්නට පෙනෙන නැපෙනෙන බොහෝ දෙනෙක්ගේ අනුග්‍රහ ලැබෙනවා ඒ හැම දිනාටම මේ අවස්ථාවේ ස්තුති කිරීම මගේ යුතුයකමක් කොට මා සලකනවා ප්‍රථමයෙන්ම මෙහි ආරම්භක අශෝක වීරරත්න මැතිණු පසුව ධම්මනිසන්ති ගෞරවනීය ස්වාමින් වහන්සේ සිහි කරලා පුණ්‍යානුමෝදනා කරනවා මාතර ශ්‍රී ඥානාරාම අපේ ලොකු ස්වාමින් වහන්සේ සිහි කරනවා පානදුවේ කේමානන්ද ස්වාමින් වහන්සේ සිහි කරනවා ඒ වගේම මේ වසරේ ජනවාරි 27 වෙනි දින අපවත් වී වදාළ අපේ නායක ස්වාමින් වහන්සේ මිත්‍රිකල ධම්මාවාස ස්වාමින් වහන්සේ අපේ ජීවිතේ අපිට ලැබුණු ඇසුරු කරන්න ලැබුණු උත්තම කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් වශයෙන් උන්වහන්සේව සිහි කළා පුණ්‍යානුමෝදනා කරනවා ඒකම මෙහි නොසිටියත් සේනාසනෙහි කටයුතු වලදී විවිධාකාරයෙන් අපට උපදෙස් දෙන්න කටයුතු කරපු ධම්මරන්සි ස්වාමින් වහන්සේවත් මතක් කළා. උන්වහන්සේටත් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ස්වාමින් වහන්සේ සඳහන් කළා වගේම කටුකුරුන්දේ ඥානানন্দ ස්වාමින්ටයන් වහන්සේ ගිලන්ව සිටිනවා. අපි උන්වහන්සේවත් මතක් කරලා උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරනවා. ඒකම 365 දවසක් පුරාවට නිස්සරණ වණයට පැමිණ දන්පෙත් දෙන පින්වත් සියලු දායක දායිකාවන් සිහි කරලා අපි ස්තුති කරන ගමන් ඒ කරන සේවය ඒ කරන සාසනික මෙහෙය ඊ타මත්ම අගය කළා ඒ අයට අපි ස්තුතිවන්ත වෙනවා ඒ වගේම ස්වාමින් වහන්සේ සඳහන් කළා වගේ අපිට මේ සියලු කටයුතු සිද්ධ කරන්නට විදේශයන් සිට අපට උපකාර කරන බොහෝ පිරිසක් සිටිනවා නිරන්තරයෙන් අපහාස හා සම්බන්ධ වෙමින් මෙහි අඩුපාඩු සොයා බලමින් කටයුතු කරන දන් දෙන ආධාර කරන පැමිණ භාවනා කරන ස්වාමින් වහන්සේ එහෙට වඩම්මවාගෙන භාවනා වැඩසටහන් පවත්වන පින්වත් හැම දෙනාටද අපි ස්තුතිවන්ත වෙනවා. එවන් පින්වතෙක් විසින් ස්වාමින් වහන්සේ වෙත ප්‍රදානය කරන්නට යෙදුණු මේ ප්‍රොජෙක්ට් ස්ක්‍රීන් එකක් මේ අවස්ථාවේදී ලැබුණා මම ඒක ඒ මහත්මයාට පොරොන්දු වුණා මේ අපේ AGM එකේදී සංකේතයක් විදිහට මම සියලු දෙනා සිහි කළා මේක ස්වාමින් වහන්සේට ප්‍රදානය කරනවා කියලා ඒ සංකේතාත්මකව මම ඒ දේ ස්වාමින් වහන්සේට පූජා කරනවා ඒකම භාවනා කටයුතු සම්බන්ධයෙන් අපේ සංවිධාන කටයුතු සඳහා දායක වෙන ඩිලා හෙටිආරච්චි ඒ මහත්මිය, ඒ වගේම තාරාදි මේල් මහත්මිය ඇතුළු භාවනා වැඩසටහන සම්පාදනය කිරීමෙහිලා එකතු වෙන මේ පින්වත් බොහෝ දෙනෙක් පින්වතියන් ඒ හැම දිනාම ගෞරවයෙන් සිහිපත් කළා අපි ස්තුතිවන්ත වෙනවා. ඊට අමතරව අරුණ මනතුංග මහත්මයා නිස්සාරණ වනයේහි කෙරෙන සියලු ධර්ම දේශනාවන් එතුමාගේ වෙබ් අඩවියෙහි පළ කරමින් ධර්ම ශ්‍රවණලාභී සියලු දෙනාට සැනකින් ධර්මය ළඟා කරන්නට කටයුතු යොදන පින්වත් කෙනෙක් එතුමාටත් ස්තුතිවන්ත වෙනවා. අපේ සජිත් පීරිස් මහත්මයා නිස්සරණ වනය nissarana.lk කියන වෙබ් අඩවිය යාවත්කාරීන කළා. අලුත් නව මුහුණුවරකින් එලි දක්වමින් තියෙන මොහොතේ එතුමාගේ කැපවීම ගැන මා විශේෂයෙන් මේ සභාවේදී සඳහන් කරලා ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම විශේෂයෙන් ඕස්ට්‍රේලියාවෙන් අපේ දායක පින්වතුන් වැඩි දෙනෙක් නම් නම් සඳහන් කරනවා ගොඩක් දෙනෙක් ඉන්නවා විශේෂයෙන් උදාරා චිත්තානන්ද වගේ අය ඒ වගේම ජර්මනියේ ඉන්න තිස්ස මහත්මයා ඒ අය සෑම දෙනෙක්ම මෙහි කරන කටයුතු පිළිබඳව නිරන්තරයෙන් හොයා බලමින් අපට උදව් උපකාර කරන නිසා ස්තුතිය ප්‍රකාශ කරනවා. දැන් මේ අවස්ථාව වන විට නිස්සරණ වනයේහි සියලුම කුටි අලුත් වැඩියා කරලා පූජා කරන්නට යෙදලා තියෙනවා. අවසාන වශයෙන් 23 කුටිය පසුගියදා ඊ타මාත්ම දුෂ්කර තැනක තියෙන 23 කුටිය සාදානෙම කොට පූජා කරන්නට යෙදුනා ස්වාමින් වහන්සේ විදේශගතව සිටින අවස්ථාවේදී. ඒ අනුව කුටි සම්පූර්ණ වී තිබෙනවා. කුටි වලට වඩා වැඩි ප්‍රමාණයක් ස්වාමින් වහන්සේලා වැඩවසනවා කියන එක ඊටාත්ම සතුට දනවන කාරණයක්. ඒ නිසා අපි සම්පූර්ණයි කියලා මම ඊටාත්ම සතුටෙන් ප්‍රකාශ කරනවා. ඒකම මේ කටයුතු නිරන්තරයෙන් අපට sannivedanaya කරගනිමින් අපහා සහයෝගයෙන් කටයුතු කරන අපේම නිලධාරි මණ්ඩලය විශේෂයෙන් මේ ලොකුලියන මහත්මයා ආනන්ද මහත්මයා රාජපක්ෂ මහත්මයා ඒ වගේම මේ සුජිත් මහත්මයා ඇතුළු බොහෝ පිරිසක් අපිට නිරන්තරව මේ කටයුතු කරගෙන යන්නට අඩුපාඩු අවමයෙන් කරගෙන යන්නට බොහෝ වෙහෙස මහන්සි වී කටයුතු කරනවා. ඒ හැම දිනාටත් අපි ස්තුතිවන්ත වෙනවා. ඒකම වර්තමානයේහි ස්වාමින් වහන්සේ සඳහන් කළා වගේ මා හිතනවා මහ සභාව දැනුවත් කළ යුතුයි කියලා කැලේ සම්බන්ධයෙන් අපිට ප්‍රශ්නයක් තිබුණා. අපේ කැලේ අක්කර 400 ගාණක් තිබුණ එකෙන් අපිට අක්කර 180 ගාණක් 1967 ඉඳලා අපිට පැවරිලා තිබුණා බලපත්‍රයකින් එය පසුගිය රජ සමයේහි එක් අක්කර 28කට සීමා කරන්නට යෙදිලා අක්කර 28ක බලපත්‍රයකට යටත් කරනු ලැබුවා. ඒ අක්කර 28 තුලත් අපි කටයුතු කරගෙන යනකොට අපට කැලෑ දෙපාර්තමේන්තුවෙන් විවිධ අවස්ථාවන් වලදී විවිධ අවහිරතා ඇති වුණා. සමහර විට සමහර නිලධාරී මහත්තුරුන්ගේ නොදුනත්වම කම සහ නොසැලකිල්ල සහ අතපසු වීම වසා ගැනීම සඳහා අප ප්‍රයෝජනයට අරගෙන තිබ්බා. ඒ අනුව පසුගියදා මෙහි විශාල ගස් කැපීම් සිදු වෙලා තිබ්බා. වල්ලපට්ට ජාවාරම් කාර්යෝ කැලේට වැදිලා වල්ලපට්ට කපන වැඩපිළිවෙලක් රහසිගතව කරගෙන ගිහින් තිබ්බා. ඒ ඒ හැම කටයුත්තකදීම වගකීම නිස්සාරණවණයට පවරලා කැලෑ දෙපාර්තමේන්තුව අප වැරදිකාරයෝ කරලා අප චූදිතයෝ කරලා අපිව අධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒ කටයුත්ත අපි කරපු දෙයක් නොමෙන නිසා අපිට කිසිම ගැටලුවක් නැහැ. නමුත් తත්වය එසේ පවතින නිසා අපි ඊ타මත්ම සුහදශීලීව එම රජයේ නිලධාරීන් සමග කටයුතු කිරීම තව දුරටත් කරගෙන යනවා. ඒ අයට යම්කිසි වැරදි අවබෝධයක් හෝ වැරදි අදහසකින් එසේ සිදු වුණා නම් සම්්‍යක් නුවණ පහළ වෙලා ඒ කටයුතු නිවැරදි කරගනිත්වා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඒ අයගේ දක්වන සහයෝගය පිළිබඳව මම මේ මහා සභා රැස්වීමේදී සමහර නිලධාරීන් ඉතාමත්ම දැඩි ලෙස අපිට සහයෝගය දක්වනවා. ඒ හැම දිනාටම අපි ස්තුතිවන්ත වෙනවා. අවසාන වශයෙන් මා සඳහන් කරන්නේ පෙර පැවති නිස්සාරණ වනයේට වඩා අද පවතින නිස්සාරණ වනය බොහෝසේ වෙනස්. ඒ වෙනස්කම තියෙන්නේ භෞතික සම්පත්වල දියුණුව නිසා නොවේ. ආධ්‍යාත්මික සම්පත්වල දියුණුවෙහි වර්ධනය නිසා කියලා මම ප්‍රකාශ කරනවා. භෞතික සම්පත් ඔබට පේනවා නැත්නම් visible ආධ්‍යාත්මික සම්පත් ඔබට පේන්නේ නැහැ invisible. ඉතින් ඒ ආධ්‍යාත්මික සම්පත් මේ ස්ථානයේහි නිතර ගැවසෙනවා. මේ ස්ථානයෙන් බැහැරට ගිහිල්ලා මේ ශාසන ප්‍රතිපත්ති රකින්න රටතොටේ ගමතොටේ හැමතැනම රැඳෙනවා. ඒ සම්පත්තිය අදෘශ්‍යමානව මේ ශාසනය පෝෂණය කරමින් ඉදිරියට ගමන් කරනවා. ඒ නිසා ඒ ජීවමාන පිරිස ගත කරන ඒ කටයුත්තට මා ආශිර්වාද කරනවා. අපි ඒ සඳහා අපට දිය හැකි සෑම ආකාරයකම සහයෝගය අතහිත සහ සියලු සම්පත් ලබා දීමට අපි හැකිතාක් කටයුතු කරන බව සඳහන් කරනවා. අවසාන වශයෙන් ස්වාමින් වහන්සේගේම පොතකින් මා මේ උපුටා ගත්තේ මේ ශාසනය ප්‍රතිපත්ති රකින් නැත්නම් නැත්නම් බුදු රජාණන් වහන්සේ කියපු දේ කරන්නේ නැත්නම් කරපු දේ කරන්නේ නැත්නම් ඒ ශාසනය අප්‍රාණික ශාසනයක්. පණ නැති ශාසනයක්. එතකොට ජීවමාන ශාසනය කියන්නේ බුද්ධ ධර්මය අනුව කටයුතු කරන පිරිසක් ඉන්න සමාජයක් ශාසනයක්. ඒ කියන්නේ පැවිද්දෝ ඉන්නවා පුද පූජා කරනවා දම්පෙත් දෙනවා ඒ ශාසනය පවතිනවා. තෙදැති ශාසනය කියලා. තෙදැති ශාසනය කියලා කියන්නේ සීල සමාධි ප්‍රඥා වඩන එහි නියැලෙන පිරිස් සිටින තැනක්. ඒ තෙදැති ශාසනය තමයි අපි රකින්නේ. ඒ තෙදැති ශාසනයෙහි තමයි අපි රැඳෙන්නේ. ඒ තෙදැති ශාසනය තමයි අපේ නිවන. ඒ නිසා අපි හැමදෙනාම ඒ තෙදැති ශාසනය රකින්නට බොහෝ වීරියෙන් අදිෂ්ඨානයෙන් කැපවීමෙන් කටයුතු කරන උඩේ ගම ධම්මජීව ගෞරවනීය නායක ස්වාමින් වහන්සේට চিරාත් කාලයක් මේ තෙදැති ශාසනය තෙදින් රැක ගන්නට සියලු නොපෙනෙන පෙනෙන නොපෙනෙන දෙනාගේ ආශිර්වාද ලැබ නිතුක් නිරෝගීව කටයුතු කර ගන්නට වාසනාව ලැබේවා කියලා සාදු කියලා අපි සාදු සාදු සුන්හන්සේට ආශිර්වාද කරමු. අවසාන වශයෙන් අද මෙහි පැමිණි ඔබ සියලු දෙනාට මම දහස් වාරයක් ස්තුතිවන්ත වෙනවා. ගොඩාක් දුෂ්කරතා මැද්දේ මේ ස්ථානයට මෙසේ පැමිණීමම මේ ශාසනයට කරන ප්‍රණාමයක් ගෞරවයක් ත්‍රිවිධ රත්නයට කරන ගෞරවයක් නිස්සාරණ වනයට කරන ගෞරවයක් ඔබ ඔබේ සංසාර විමුක්තියට කරගන්නා ගෞරවයක්. ඒ නිසා ඒ ගෞරවය සනිටුහන් කිරීම සඳහා නිස්සාරණ වනයේහි මෑතකදීම ප්‍රකාශිත ග්‍රන්ථයක් විමුක්ත විමුක්තිය එහි තොරතුරු මා ඔබට පවසන්නේ නැහැ ඔබම මුල් පිටුවේ සිට අග පිටුව දක්වා සෙමෙන් පරිශීලනය කිරීමෙන් විමුක්ත විමුක්තියම ලබා ගනිත්වා කියලා ප්‍රාර්ථනා කරමින් මා නිහඬ වෙනවා හැම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු